ස්වාමීන් වහන්සේට දෙවනි කාරණාව දැන් අර අපි හිතමුකෝ සත්වයකු මරණයෙන් බේරා ගැනීමේ චේතනාවෙන් උදාහරණයක් විදිහට ගැරන්ඩියෙකු කුකුළු මේ කුරුළු පැටව ගිලින්න යන අවස්ථාවේදී දැන් අර බේරා ගැනීමේ චේතනාවෙන් කුරුළු පැටියා බේර ගන්න ගැරන්ඩියට හානි කරලා මේවා කරද්දී එතන ප්‍රබල වෙන්නේ අර ඝාතනය සම්බන්ධ මේකද ප්‍රබල වෙන්නේ සත්‍යයට ජීවිත දාණය දීමද ප්‍රබල වෙන්නේ ස්වාමීන් වහන්සේ එතන කුසලය අපි හිතමු කවුරු හරි ඒකට යොමු අපට දැන් දැන් අපි හිතමු ණයෙක් කුරුළු පැටියෙක් හරි මීයෙක් හරි ගෙම්බෙක් හරි අල්ලගත්තට පස්සේ ඒක ඒ සතාගේ ගොදුරක්. මොකද ඒ සතා තනකොළ කාලා නෙමෙයි ජීවත් වෙන්නේ. ඒක මේ ලෝකයේ තියෙන ආහාර චක්‍රය. ඒ නිසා ඌ ඒක කටට ග්‍රහණය කරගත්තට පස්සේ ඌගේ ගොදුරක් ඒක. ඒ නිසා අපට රකින්න අයිතිය තියෙන්නේ ඌගේ ගොදුරක් බවට පත් වෙන්නට කලින්. අපි හිතමු කුරුළු පැටියා ඉන්න තැනට අර ගැරන්ඩියා යනකොට අපට පුළුවන් අර කුරුළු පැටව ටික අයින් කරන්න හෝ ගැරන්ඩියා පන්නන්න හෝ. අපිට මීයා අල්ලන්න යනකොට ගෙම්බ අල්ලන්න යනකොට ඌ තාම ග්‍රහණයට ලක් වෙලා නැතිනම් අපිට අයිතියක් තියෙනවා මේ ගැරඩිය වෙන පැත්තකට හරවලා අර සතාගේ ජීවිතය රකින්න. හැබැයි ඌ ගිහිල්ලා ඌ ඒක ගොදුරක් හැටියට අල්ලගත්තට පස්සේ අපට කරන්න දෙයක් නැහැ. එතනින් එහාට ඒ සතාගේ ආහාරය අපිට ඒක වළක්වන්නට අයිතියක් නැහැ එතන. එතනදී අපි අතපත ගන්න ගිහිල්ලා ඒක රකින්න ගියොත් ඉතින් අර අසනීපෙන් දුක් විඳිනවා බලා ඉන්න බැරුව ඉන්ජෙක්ෂන් එක ගහන්න හිතනවා වගේ වැඩක් තමයි අපිට එතනදී කරන්න. එතන එතන අපේ පටිඝයයි මතුවෙන්නේ. ඒ කියන්නේ අර සතා දුක් විඳිනවා බලා ඉන්න අපට බෑ. අපි ඒකට කැමති නැහැ. අපේ මනස ඒකත් එක්ක ගැටෙනවා. ඒතකොට එතන කරුණාව නෙමෙයි මතුවෙන්නේ. ඊට පස්සේ අපි ඒ සතා මුදවන්නට කියලා කරන්න ගියාට පස්සේ පස්සෙත් අර අනිත් සතාට පීඩා කරන්න තමයි සිද්ධ වෙන්නේ. ඒතර පීඩා කරලා අර සතාගේ ආහාරය අහිමි කරනවා. ඉතින් අර දත් වැදුනට පස්සේ ආයෝ සුවසේ ජීවත් වෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්න ගොඩකට අපි මැදිහත් වෙනවා. අර සබාධම් ක්‍රියාවලියට අපි බාධා කරන්න ගියාම ඒ නිසා අපිට සතෙකුගේ ජීවිතය ගලවන්න පුළුවන්කම තියෙන්නේ ඌ තව සතෙකුගේ ගොදුරක් බවට පත් වෙන්නට පෙර ආතුව. ගොදුරක් බවට පත් වුණාට පස්සේ අපිට එතන ගහට ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙමයි පැහැදිලි. බොහොම පිං සිද්ධ වෙන ස්වාමීන් වහන්සේ. දේරුවන් සරණයි.